අනුපරේ ගම්ම චේතසා නේවජ්ජගා පියතර මත්තනාකචි එවං පියෝ පුතු අත්තා පරේසං තස්මාන හිංසේ පරං අත්තකාමෝති කාලේ හැටියට අවස්ථාවේ හැටියට සපයන්න අදහස් කරගෙන පෙන්නතනි සංයුක්ත නිකායේ සංයුක්ත සාගේ කෝසල සංයුත්තේ සඳහන් වෙන සූත්‍රයක් මේ සූත්‍රයේදී අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඔබ අපි මේ ජීවත් වෙන සමාජ ලෝකේ අපි අත්විඳින අපි විසින් ජීවිතේ අත්දකින ජීවිතය ධර්මයට ගලපගෙන දකින්න පුළුවන් තැන් මතු කරන්න උත්සාහය. පින්වත්නි කොසල් රජතුමා මල්ලිකා දේවිය සමග පුංචි පිළිසඳරක යෙදුණා. කොසල් රජුරෝ මාලිගාවේ ඉද්දී මල්ලිකා දේවියත් සමග කරපු මේ කතාවේදී කොසල් රජුරු අහනවා මල්ලිකා දේවියගෙන් තමන්ට වඩා තවත් ප්‍රිය ඇති කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා. මේ වෙලාවේ මල්ලිකා දේවිය කියනවා මහරජ තමන්ට වඩා ඊතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. ඒ වෙලාවේ මල්ලිකා දේවියත් අහනවා මහරජතුමනි Tamanට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්ද? ඒ වෙලාවේ රජතුමාත් උත්තර දෙනවා මට වඩා කමනට වඩා ඊතා ප්‍රිය වූ අන් කිසිවෙක් මටද නැත කියලා. මේ සාකච්ඡාවෙන් පස්සේ කොසල් රජුරුව මාලිගාවෙන් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. බුදුරජාණන් වහන්සේට බඳ නමස්කාර කරලා එකක් පස්සෙක වාඩි වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනට හරි කෙලින් ඉස්සරහින් වාඩි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිටුපස්සෙන් වාඩි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙන විදිහටවත් අපහසුාවක් වෙන විදිහටවත් වාඩි වෙන්නේ නැහැ. තව කෙනෙක් ආවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට උන්වහන්සේ ඉදිරියට ඇවිත් নমස්කාර කරන්න හමු වෙන්න දකින්න පුළුවන් වෙන විදිහට එක පැත්තකින් තමයි මේ වාඩි වෙන්නේ. ඒ ගැන විස්තරය බොහොම දීර්ඝවත් කළ හැකියි. මෙහෙම වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මේ දෙදෙනා අතර වෙච්ච සාකච්ඡාව කතා බහ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේට ඒ විස්තරේ ඒ විදිහට කිව්වා. බුදුරජාණන් වහන්සේ එක්ක මේ සාකච්ඡාව කරන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මේ සාකච්ඡාවට පිළිතුරක් බලාපොරොත්තු වෙයි. බුදුහාමුදුරුවෝ මොකද්ද මේකට දෙන උත්තරේ? ඒ වෙලාවේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජුරුවන්ගේ සිහිපත් කිරීමට කතා බහට මේ සාකච්ඡාවේ ස්වභාවයට පින්නතනේ දෙදෙන අතර වෙච්ච සාකච්ඡාවට උන්වහන්සේ පිළිතුරු සපයනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේලු දිගින් සිතින් අනුගමනය කොට තමන්ට වඩා ඊතා ප්‍රිය වූවකු කිසි තැනක නොම ලදිමි කියලා. ඒ වගේම දේශනා කරන මෙසේ අන් බොහෝ දෙනාටද තමන් ප්‍රිය වෙනවා. එහෙන් තමහට වැඩ කැමැත්තේ තමන් නොපලන්නේ නොපලන්නේ කියලා. එන්නතොනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු දිගින් සියලු දිශාවෙන් සියලු අතින් සියලු පාර්ශව වලින් හැම පැත්තකින්ම අනන්ත සංසාරේ උන්වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරමින් ගමන් කළා. ඒ ගමනේදී උන්වහන්සේට අප්‍රමාණ පිරිසක් අප්‍රමාණ සත්ව පිරිසක් ලෝකෙ මුණ ගැහුණා. බෝධිසත්ව අවධිය තුල අනන්ත සංසාරී ආත්මභාව අනන්ත ප්‍රමාණයක උප්පත්තිය ලැබුවා. ඒ උප්පත්තිය ලබන අවස්ථාවක් අවස්ථාවක් පාසා බොහෝ දෙනා බොහෝ විවිධ ආකාරයෙන් මුණ ගැහුණා. ඒ බුදුරජාණන් වහන්සේට එහෙම නැත්නම් බෝධිසත්වයන් වහන්සේට මේ ලෝකේ තමන්ගේ හිතෙන් මේ ලෝකේ කෙනෙක් යමක් පුරුදු කරනවා නම් පුරුදු කරන බලවත්ම තැන තමයි සිත. ඕනම දෙයක් අපි සිද්ධ කරන්නේ මුලින්ම හිතෙන්. අපි හිතන්නේ කියන්නේ කරන්නේ හැම දෙයකම ආරම්භයේ සිත. ඒ නිසා මේ හිතෙන් අපි කෙබඳු කෙනෙක් කුමන ආකාරයක කෙනෙක් පුරුදු කළත් හුරු කළත් ඇසුරු කළත් ඒ ඇසුරු කරපු පුරුදු කරපු හුරු කරපු යම් ප්‍රමාණයක් පිරිස අතරේ ඒ කිසිම කෙනෙක් Tamanට ප්‍රිය භාවයෙන් Tamanට වඩා කැමති ආකාරයකින් හමු නොවුණු බව එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම මේ ලෝකේ හැම කෙනෙක්ම වැඩියෙන්ම කැමති වෙන්නේ ප්‍රිය ඇති වෙන්නේ Tamanට කියලයි. අපි ඒක මේ ලෝකේ දන්න කාරණාවක්. අහලා තියෙන කාරණාවක්. මේ පින්නතුන්ලා ජීවිතේ විවිධ කතා සාකච්ඡා විවිධ නරඹන්න ලැබෙන දේ කියවන්න ලැබෙන දේ කතා බහකදී අහන්න ලැබෙන දේ අතර හැම කෙනෙක්ම Tamanටනේ වැඩියෙන්ම ආදරේ හැම කෙනෙක්ම කවුරුත් Taman ගැනනේ හිතන්නේ මේක මහා පුදුම ආත්මාරතකාමී ලෝකයක් මේ යනාදි වශයෙන් විවිධ ප්‍රකාශ අපිට අහන්න ලැබෙනවා එක එක කතා මේ හැම කතාවක් ඇතුළතම තම තමා විසින්ම ලෝකය ගැන කියනවා. තම තමා විසින්ම ලෝකය ගැන සමාජය ගැන අදහස් පහළ කරනවා. මේ ලෝකය මෙහෙමයි පුද්ගලයෝ මෙහෙමයි කියලා තමන්ම ලෝකය ගැන කියනවා. හැබැයි තමන්ට අමතක වෙන දෙයක් තමයි තමන් ඉන්නෙත් මේ ලෝකෙම තමයි කියන්නේ. මේ ලෝකෙ මහ පුදුම ආත්මාර්ථකාමී ලෝකයක්. මේ ලෝකෙ ඉන්න කොහොම කවුරුත් ඉතින් Taman ගැනනේ හිතන්නේ කියලා ලෝකයට චෝදනා මුඛයෙන් චෝදනා ස්වභාවයෙන් කතා කළා. Taman තමදක වෙනවා Taman ඉන්නේ ඒ ලෝකෙම තමයි. Taman දරන්නේ එවැනිම ලෝකයක් තමයි. Tamanටත් තියෙන්නේ පංචස්කන්ධයක්, Tamanටත් තියෙන්නේ ශරීරයක්, ජීවිතයක්. Taman ඉන්නේ මේ මිනිස්සු අතරම තමයි. ඒ නිසා පින්නතුනි මේ අපේ ජීවිතේ අපිට අහන්න ලැබිච්ච දෙයක් සහ අපි දන්න ඇසුරු කරපු කතාවක් තමයි කවුරුත් මේ ලෝකේ Tamanට තමයි ඉස්සර වෙලාම ආදරය කරන්නේ කියන්නේ. Taman වෙනුවෙන් තමයි හැම කෙනෙක්ම කටයුතු කරන්නේ කියන කතා බහක්. ඒ කතාව බුදුරජාණන් වහන්සේ ස්ථීර කරනවා පින්නතුනි. බුදුහාමුදුරුවෝ ස්ථිර කරනවා නැත්නම් බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරනවා. මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ ලෝකේ අනන්ත සංසාරයේ කපි පුද්ගලයව ඇසුරු කර කර දැන් ඇසුරු කරනවා කියන එක හිතන්න. පෞල් ජීවිතයක එහෙම නැත්නම් සමාජයේ යහළු මිත්‍රයෝ ආදී යම් සමාජයක් යම් පිරිසක් ඇසුරු කරනකොට ඇසුරු කරනවා කියලා කියන්නේ පින්නතනේ ඒ අපි හඳුනගත්ත හිතවත් වෙච්ච අපිට ජීවත් වෙන්න වෙච්ච අපි යන්නේන තැන අපි වැඩ කරන තැන ඉගෙන ගන්න තැන මොකක් හරි ඒ ඒ තැන්වල ඉන්න පිරිසගේ හැටි කොහොමද ස්වභාවය කොහොමද ඒකට අනුගත වෙලා ඒ ඇසුරු කරන සම්බන්ධ වෙන පිරිසගේ කල්පනාව අදහස මතිමතාන්තර මොනවද ඒ අය ඒ ස්ථානයේදී ක්‍රියාත්මක වෙන විදිය කොහොමද එතනින් එළියට ගියාට පස්සේ ඒගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ ඒ මට මුණගැහිච්ච පිරිසගේ සිතුවිලි මොනවද ඒ අය කතා කරන්නේ මොනවද ඒ අය අදහස් කරන්නේ මොනවද මගේ යහළුවෝ මිත්‍රයෝ මම ළඟින් ආශ්‍රය කරන මගේ ජීවිතයට බද්ධ වෙච්ච එකතු වෙච්ච පිරිස මොනවද හිතන්නේ කොහොමද හිතන්නේ අපි ඒව තේරුම් අරගෙන ඒවට අනුව හැඩගැහෙන්න මහන්සි ගන්නවා අපි තැනකට ගියාම පින්නතුනේ ඒ යන තැනට අනුව අපි හැඩගැහෙන්න උත්සාහ කළ යුතු වෙනවා නැත්නම් අපිට ඒ ස්ථානයේ නීරස වෙනවා. ඒ වගේම අපව ඒ ස්ථානයට නොගැලපීමක් ඒ අයට අපව අප්‍රිය වෙනවා. අපිට ඒ ස්ථානය සහ පුද්ගලයව අප්‍රිය වෙනවා. එහෙම නැත්නම් ඒ ස්ථානයට අපිව අප්‍රිය වෙනවා. පවුලක වුණොත් එහෙම. පවුලක වුණත් ඥාතිවර පින්නතුනි ඒ පවුලේ ඉන්න අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ අත්තා ඒ වගේම අත්තම්මා ඒ වගේ පිරිස ඉන්න පිරිසගේ ආකල්ප හැසිරීම් ඒවා අපි තේරුම් ගන්නවා. අපි ඒව තේරුම් අරගෙන ඒ පවුලේ ඉන්න අයගේ අදහස් ආකල්පවලට ගැළපෙන විදිහට අපි gedara ඉන්නකොට ජීවත් වෙනවා. අපි දන්න සමහර බොහෝ අය අතර බොහෝ දෙනා gederin එළියට එනකොට gedara අයට ඕන විදිහට තමයි කොණ්ඩේ ඇඳුම පැළඳුම හැම දෙයක්ම සලසගෙන එන්නේ ඒ gedara අයට ගැළපෙන විදිහට. හැබැයි මගට ඇවිල්ලා ඒව වෙනස් කරගන්න ඉන්නේ. පළඳ ගන්න ආභරණ වෙනස් කරනවා. ඇඟලාගෙන ඉන්න ඇඳුම් පවා සමහර විට ටිකක් වෙනස් කරනවා. ඒ මොකද අපි ඉන්න තැනට අනුගත වෙන්න ඕන හින්දා. පාසල් වල දූ දරුවොත් බොහෝ වෙලාවට එහෙමනේ. ඒ ඇත්තෝ ගෙදරින් යනකොට එක විදිහක්. ඒ වගේම පාසලට යනකම් තව විදිහක්. පාසලට ගියාට පස්සේ තවත් විදිහක්. පාසලෙන් එළියට ආවට පස්සේ ගෙදර යනකම් තවත් විදිහක්. ගෙදර ලං වෙනකොට ගෙදරට යනකොට අර ගෙදරින් පිටත් වෙච්ච වෙච්ච විදිහට නැවත හුරු වෙනවා. හැම කෙනාටම නෙවෙයි. නමුත් බොහෝ දෙනාගේ ජීවිතවල මේ සංසිද්ධි තියෙනවා. එනිසා පින්වත්නි ඥාතවරුනි අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ජීවත් වෙන ලෝකෙට අනුව හැඩගැහෙන්න වෙලා. ඒ හැඩගැහෙන්න වෙලා තියෙන ලෝකයේ වෙනතුනේ සමාජය ඒ වටපිටාව අපිට ප්‍රිය විදිහ නෙවෙයි විතක. මම කැමති නෑ ඒ ලෝකෙට. මං කැමති නෑ මේ සමාජෙට. මං කැමති නෑ ඒ අය වැසුරු කරන්න. මං කැමති නෑ අපේ ගෙදරට. මං කැමති නෑ අපේ ගෙදර ඉන්න අයට. මං කැමති නෑ gedara අසවල් කෙනා ඉන්නවට. ඒ අය නැති වෙලාවට මං ප්‍රියයි. ඒ කෙනා නැත්තම් මම ප්‍රියයි. මම ප්‍රිය ඒ අයටද මටද? මම ප්‍රිය මම කැමති මට. මම කැමති විදිහට කැමති විදිහට ඉන්න අයට මම කැමති. මට කැමති විදිහට මම ආස විදිහට හැසිරෙන අයට මම කැමතියි. මගේ විදිහට මට ඕන විදිහට ඉන්න හැසිරෙන අය ඉන්න විදිහට මම කැමතියි. එනිසා ඔබ හිතන්න මම කැමති ලෝකය තමයි හැම කෙනෙක්ම ඒ ඒ තම තමා විසින් හොයන්නේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම වෙනකොට මේ ලෝකය පෙන්වති ඥාතිවරු නිස්සම්බර වෙනවද? එක පවුලක් ගත්තාම මේ පවුල ඉපදෙන අය ඔක්කොම එකම වගේ සිතුවිලි තියන අයමත් නෙවෙයි. බොහෝ වෙලාවට අම්මා තාත්තා දෙන්න එක සමාන සිතුවිලි නෑ. ඒ දෙන්නගේ සිතුවිලි ආකල්ප අදහස් මත කැමැති පාට ඉඳලම වෙනස්. අහන ගීත නරඹන්න කැමති ටෙලිනාට්‍ය චිත්‍රපටි ගායක ගායිකාව සංගීතය මේ වගේ බොහෝ දේ එකිනෙකාට එකිනෙකාගේ වෙනස්කම් ජීවිත කාලෙම අපි කලේ මොනවද ජීවිත කාලෙම අපි කරන්නේ මොකද්ද ගලප ගන්න උත්සාහ කරනවා ගැළපීම් ඇති කරගන්න දීර්ය කරනවා මම කැමති විදිහට සකස් කරගන්න, වෙනස් කරගන්න වීරිය කරනවා. මේ ලෝකේ හැම කෙනෙක් මෙහෙම තමයි. හැබැයි කැපකිරීම පරිත්‍යාගයන් සිද්ධ කරන අය ඒ වෙනස් කරගන්න හදන්නේ පින්නතුනේ බොහෝ වෙලාවට තමන්ව මේ ලෝකයේ ආදරය ස්නේහ සෙනෙහස ප්‍රේමය මේ හැම තැනකදීම පරිත්‍යාගශීලී බව කැපකිරීම කියන එකත් එක්ක තේන්නේම වෙනස් වීම කියන එක තියෙනවා. ඒ මට ඕන විදිහට නෙමෙයි. මට කැමති විදිහට නෙමෙයි. මම කැමති කෙනා කැමති විදිහට. මේ ලෝකේ ආදරය, සෙනෙහස, ප්‍රේමය ළඟ මේ ලෝකේ මිනිස්සු වෙනස් කරගන්න වීර්යය කරන්නේ Taman කැමතිම විදිහ නෙමෙයි විතක. තමන් කැමති නොවන නමුත් තමන් කැමති කෙනා කැමති විදිහට වෙනස් වෙන්න උත්සාහ කරනකොට පින්නතනේ තමන් සතුටින්ද නෑ තමන් සතුටු වෙන්නේ තමන් කැමති විදිහට වෙනවනම් නමුත් තමන් කැමති විදිහට වෙනස් වෙන්න වෙනස් කරන්න බැරි නිසා කැපකිරීම පරිත්‍යාගය කියන තැන තමන් වෙනස් කරගන්නවා තමන්ව ඒ තමන් කැමති අය ඒ අයගේ කැමති ස්වභාවයන් නිසා තමන් කැමති අය ඉන්නවා ආදරය කරන ප්‍රේමය දක්වන ආශාව තියෙන නේද අම්මා තාත්තා දරුවෝ දෙමව්පියෝ ඥාතීන් මිත්‍රයන් හිතවතුන් මේ අනාදි වශයෙන් ඒ ඒ අය ශිෂ්‍යයෝ ගුරුවරු සමහර ශිෂ්‍ය ගුරුවරුන්ට වඩා බුද්ධිමත් සමහර තැන්වලදී. නමුත් ශිෂ්‍යයාගේ බුද්ධිමත්කම උගත්කමින් ඉහළට ගිහින් ඉන්න ගුරුවරයාට යට කරන්න ඕනේ. ඇයි? ඒ ගුරුවරයාට තියෙන ගුරු ගෞරවය හින්දා. ගුරුවරයා වැරදි නැහැ. හැබැයි ඊට වඩා යමක් එකතු කළ හැකි නම් ශිෂ්‍යයා නිහඬ වෙනවා ගුරු ගෞරවය ඉදිරිපත් කරලා. පින්ඇති ඥාතිවරුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් උන්වහන්සේ අනන්ත සංසාරයක මේ ලෝකේ ඉපදීපදී මෙරි මෙරි ගමන් කරද්දී තමන්ට වඩා ප්‍රිය ඇති කෙනෙක් ලෝකේ හමු නොවු බවයි මේ ලෝකේ ආදරය කරන ප්‍රේමය කරන හැම කෙනෙක්ම අතරේ අපිට මේ කතා බහේදීත් හමු වෙච්ච කොසල් රජුරුවොත් මල්ලිකා දේවියත් අතර කතා බහ බලන්න. ඒ දෙදෙනා කතා කරද්දී දෙදෙනාගෙම උත්තර වුණේ දේවිය ඔබ මේ ලෝකේ ඔබට වඩා ප්‍රිය කෙනෙක් තමන්ට වඩා ප්‍රිය කෙනෙක් දකින්නවද? ඉන්නවද? නැහැ ස්වාමීනි රජතුමනි මේ ලෝකේ තමන්ට වඩා ප්‍රිය කෙනෙක් තවත් නැහැ කියලා. රජතුමාගෙන් එහෙම ඇහුවහම රජතුමා උත්තර දෙන්නේ දේවිය තමන්ට වඩා ප්‍රිය කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ කියලා. මේ දෙදෙනා දෙදෙනාට දෙන උත්තරවලදී පින්නතොනේ මේ දෙදෙනා අතර තියෙන වටහා ගැනීම ප්‍රඥාව නිසා මේ දෙදෙනා බොහෝම ඉවසීමෙන් මේ සාකච්ඡාව කළා. හැබැයි ලාමක සිත් ඇති ප්‍රඥාව වටහා ගැනීම ශක්තිය නැති බොහොම බොළඳ ඇත්තෝ මේ සාකච්ඡාවට යෙදුනොත් මොකද වෙන්නේ? ඒක විශාල ගැටුමක් බවට පවාපත් වෙන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට එවෙලේ නිහඬව හිටිය පස්සේ ඒ ගැටලුව මතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිත කාලෙම මරණය දක්වා ඒ සිතුවිල්ල පවත්වන්නත් පුළුවන්. මට මතකයි දවසක් ඔයා කිව්වා. ඔයාට මේ ලෝකේ මාව නෙවෙයි කැමැතිම කෙනා, ප්‍රියම කෙනා, ඔයාට ඔයාවයි මේ ලෝකේ ප්‍රියම කෙනා. ඒ නිසා මම තේරුම් ගත්තා ඔයා මට නෙවෙයි වැඩියෙන්ම කැමති කියලා. ඒක වේදනාවක් හැටියට දරාගෙන ඒක ඇහිච්ච මොහොතේ අවස්ථාවේ ඉඳලා ජීවිත කාලෙම සමහර විට ඒක හිතේ විඳවනවා. ඒක ඇසුරු කරගෙන සමහර විට ක්‍රියාත්මක වෙනවා. එනිසා අද මේ ලෝකේ ප්‍රේම කරන්නේ ආදරය කරන්නේ එක පාර්ශවයක් විතරක් නෙවෙයි. අපි දන්නවා මේ ලෝකේ ආදරය ප්‍රේමය කියන දෙයට වෙනස්කම් තියෙනවා. ප්‍රේමය ආදරය සෙනෙහස කියන දේවල් අතරේ කැමැතිකම කියන කැමැත්ත කියන එක අතරේ පින්නතුනේ වෙනස්කම් තියෙනවා. හැබැයි ලෝකේ ස්වභාවයෙන්ම දුවෙක් වැඩියෙන්ම ආදරය වෙන්නේ තාත්තට තාත්තා කෙනෙක් වැඩියෙන්ම ආදරය වෙන්නේ දුවකට කියලා මතයක් ලෝකේ තියෙනවා. අම්මා කෙනෙක් ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන්නේ පුතාට පුතෙක් වැඩියෙන්ම මේ ලෝකෙ ආදරය කරන්නේ අම්මට කියලා මතයක් තියෙනවා. හැබැයි පින්විත ඥාතිවරුනි මේ මතවාද කියන ඒවා ලෝකේ හදාගත්ත ඒවා. ලෝකේ හැදිච්ච ඒවා. ඒවා සම්මතය නෙවෙයි. ඒවා ස්ථිර කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මොකද තාත්තා කෙනෙක් දුවකට ආදරේ වැඩියෙන් ඇති වෙන්නේ තාත්තා දුවගෙන් දකිනවා තමන්ගේ බිරිඳගේ මුල් කාලේ. අම්මා කෙනෙක් පුතෙකුට වැඩියෙන් ආදරය වෙන්න අම්මා ඒ පුතාගෙන් දකිනවා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මුල් කාලේ. ඒක එක පැත්තක්. අනිත් පැත්ත පින්නතනේ ස්වභාවයෙන්ම මේ ලෝකයේ ස්ත්‍රියක් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ පුරුෂ ශබ්දයට, පුරුෂ රූපයට. පුරුෂයෙක් මේ ලෝකෙ වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ස්ත්‍රී ශබ්දයට, ස්ත්‍රී රූපයට. ඒකේ ලොකු තරකයක් නෑ. හැබැයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තාත්තා කියන ගුණය ළඟ ඉඳලා අම්මා කියන ගුණය ළඟ ඉඳලා ඒ දක්වන ප්‍රේමය, ඒ දක්වන ආදරය, ඒ දක්වන ස්නේහය දරුවා කෙරෙහි දක්වන්නේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරවයි. ලෝකේ හැබැයි මේ හැඟීම් වලට වහල් වෙච්ච මානසිකත්වයන්ගෙන් දුර්වල භාවයටපත් වුණු කැපකිරීම පරිත්‍යාග කිරීම වෙනස් වීම කියන ඒවා දුර්වල කරගත් ඇත්තෝ එහෙම එක පැත්තකට විතරක් එක පාර්ශවයකට විතරක් වැඩියෙන් ලැබුරු වෙන පරිසර තියෙනවා. ඒ නිසා පෞලක වුණත් තියෙන මේ අරුබුද වෙනස් වෙනවා පින්නතුනේ ප්‍රඥාවන්ත වෙනකොට පුද්ගලයා ඥානවන්ත වෙනකොට මේ මොන පරිසරයක් වුණත් ඒ පරිසරයේ තේරුම් ගන්න බුද්ධිය නැත්තම් ඥානවන්තකම ප්‍රඥාව කියන එක නැත්තම් ඥාතිවර පින්නතුනේ ඒ අය මේ කිසිඳු ස්වභාවයක් නිවැරදි විදිහට වටහා ගන්නෙ නෑ. නිවැරදි විදිහට අරගන්නෙ නෑ. තමන්ගේ ස්වභාවයෙන්ම තමයි ඒ අය අරගන්නේ. ඒ නිසා බුද්ධ දේශනාව පින්නතුනි මේ ලෝකේ හිත හදන්න හිත වඩන්න පුරුදු නොකරන සෑම කෙනෙකුගේ සෑම කෙනෙකුගේම කැමැත්ත වෙන්නේ ප්‍රියභාවයේ තියෙන තමන්ට. ඒක තමයි බුදුදහමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පෙන්වලා දෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය පෙන්වලා දෙනකොට බුදුදහමින් පෙන්වතුනි අපට මතු කරලා දෙන ඊටාම අපේ ජීවිතය අපිට බොහෝම විනිවිද දකින්න පුළුවන් කාරණාව. අනාත්ම කියන වචනේ පෙන්නතනේ අනාත්මයි. ආත්ම වශයෙන් ගත හැකි දෙයක් නැත. ආත්ම කියලා දෙයක් නැත. අනාත්මයි කියලා දේශනා කරනවා. අනාත්මයි කියන්නේ ඇයි? මම කියලා මගේ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. මම කියලා මගේ කියලා දෙයක් මේ ලෝකේ නෑ හැබැයි සලකනවා හිතනවා කතා කරනවා අපි මම කියලා ඉන්නවා මේ මම මට පේනවා මාව දැනෙනවා මගේ අතට මාව අහු වෙනවා මාව ස්පර්ශ වෙනවා එහෙනම් මේ මම ඉන්නේ නමුත් යථාර්ථය අපි ඇත්ත වටහා ගන්නවා තේරුම් අරගන්නවා මම කියලා මගේ කියලා මම දරාගත්තට මාවවත් මට පාලනය කළ නොහැකි වයසට යනවා පරණ වෙනවා මට මම කැමති නැති රෝග මම කැමති නැති රෝග හැදෙනවා මම අකමැති රෝග මගේ ශරීරයට වැළඳෙනවා ඒ රෝග හැදුනහම මම මං කෙරෙහිම අකමැත්තකින් ඉන්නවා මට මාත් එක්කම විතක තරහයි මගේ හිතත් එක්ක පවා තරහයි. කොහොම නමුත් මට මාව අයිති නම් මම කැමති විදිහට මාව දරා ගන්න, තියා ගන්න, හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම මම කැමති නෑ. කවුරුත් කැමති නෑ තමන් වයසට යනවට. තමන් වයසට යනවට මේ ලෝකෙ කිසිම කෙනෙක් කැමති නෑ. හැබැයි ඒක නවත්ත ගන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ. එහෙනම් පැහැදිලියි අපිට පෙන්නතුනේ මට මාව අයිති හැබැයි ස්වභාවය එහෙම වුණාට ඇත්ත එහෙම වුණාට සම්මුතිය තුල මේ ලෝකේ ජීවත් වෙන සාමාන්‍යයෙන් ජීවත් වෙන පරිසරය තුල මම කියලා අපි කතා බහ කරනවා දරා ගන්නවා ඒ බව තුල බලන්න ඥාතිවර පින්නතුනි එතනත් මේ ලෝකේ වැඩිම කෙනෙක් කැමති වෙන්නේ Tamanට මට මම කැමති වෙන්නේ මේ ලෝකේ ප්‍රිය වෙන්නේ වැඩියෙන්ම තමාට. මට තමයි මම ප්‍රිය වෙන්නේ. එහෙමනම් මේ ලෝකේ පුද්ගලයෝ යමක් වටහාගෙන තියෙනවා. ඒ වටහාගත්ත දේ Tamanටම වටහා ගන්න බෑ. Tamanට දෙයක් වැටහිලාද කියලා. අර කතාවට කියන්නේ මට නම් ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑ. හැබැයි හරියට හරි ගුරුවරයෙක් මේ ලංකාවේ සිංහල කතා කරන පුද්ගලයෙක් අරගෙන එයත් එක්ක කතා කරලා ඒ කතා කරන කෙනාට ඔප්පු කරනවා ඔයා ඉංග්‍රීසි වචන කොච්චරක්නම් දන්නවද? මනෝ විද්‍යාත්මකව ඒ පුද්ගලයා මූලිකවම හදනවා. ඔයා වචන මෙන්න මෙච්චරක් දන්නවා. පෙන්ගති ඥාතිවරුනි ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙන ඔබ මේ ධර්මයේ විශාල පැතිකඩක් දන්නවා පින්නතොනේ. හැබැයි දන්නවා වුණාට ගැටලුව වෙලා තියෙන්නේ දන්න දේවල් පුරුදු කරලා නැති එකයි. දන්න දේවල් හුරු කරලා නැති එකයි. අපි මේ ලෝකෙ පින්නතුනි වැඩියෙන්ම හුරු කලේ මොනවද එහෙනම්? අපි මේ ලෝකෙ වැඩියෙන්ම හුරු කලේ අපි දන්න දේවල් අපි සම්බන්ධව තමන් සම්බන්ධව දන්න ළඟ තියෙන දේවල් වලට වඩා දුරින් තියෙන ඈත තියෙන පිටින් තියෙන බොහෝ දේවල් තමයි අපි පුරුදු කරන්නේ. අපි පින්නතනේ හැඳිගෑරප්පු වලින් කන්න පුරුදු වුණා, පුරුදු වෙනවා. අදිවස සපත්තු දාලා යන්න පුරුදු වෙනවා. ඒවට අදාළ ඇඳුම් අඳින්න පුරුදු වෙනවා. ඒ වගේ තැන්වලට ගිහින් කතා කරන්න පුරුදු වෙනවා. ඒ තැන්වල කතා කරන වචන පුරුදු වෙනවා. ඒ අයට සතුටු විදිහට ඒ අයගේ ක්‍රමයට හැටියට ජීවත් වෙන්න ඉන්න යන්න එන්න හිඳගන්න හැමදේම අපි පුරුදු වෙනවා. තින් ඇති ඥාතිවරුනේ. හැබැයි ඒ අපි පුරුදු කලේ අපි කැමති ලෝකය නෙවෙයි. අනුන් කැමති ලෝකයයි. ආදරයේදී ස්නේහයේදී ප්‍රේමයේදී බැඳීම් බැඳීම් වලදී අපි ලෝකයේ පුරුදු කලේ හුරු කලේ අනුන් වෙනුවෙන් අනුන්ගේ කැමැති අනුන් ප්‍රිය උපදවන පරිසරයක්. එනිසා කැපකිරීම කළ පරිත්‍යාගශීලී අය අම්මාද තාත්තාද දරුවෝද විතක අම්මා අම්මා කැමති නෑ එහෙම තාත්තා මෙන්න මේවට එනිසා අපි ඒවම කමු හුරු කරනවා. එයා කැමති මෙන්න මේ කෑම කන්න. එනිසා මමත් ඒවම කෑම මමත් ඒ කෑමම කෑවා. හැබැයි මම නම් එච්චරේවට කැමති නෑ. ඒත් එයා ඒ කෑම වලට හරීම ආසයි. ඒ නිසා මං අද දවල්ට කෑවේ මම කැමති කෑම නෙවෙයි. එයා කැමති කෑම තමයි මම කෑවේ. මට පුළුවන් වුණා මට ආදරය කරන්නට නොව එයාට ආදරය කරන්නට. එයාට ආදරය කිරීමෙන් මට මොනවද ලැබෙන්නේ? එයාගේ ආදරය. කෙනෙක් කෙනෙක්ට කැපකිරීමක් පරිත්‍යාගශීලී වීමක් කරනකොට ඒ අය අපි කෙරෙහි පහදිනවද නැද්ද? ඒ අය අපි කෙරෙහි පහදිනවා. හැබැයි ඒ පැහැදීම ඒ අපට ලැබෙන ස්නේහය, ආදරය, ප්‍රේමය, ගෞරවය අපි කැමති විදිහටම ජීවත් වෙලා නෙවෙයි. ඔවුන් කැමති විදිහට ජීවත් වෙලා. එනම් මේ ලෝකේ Taman Tamanට තමයි වැඩියෙන්ම කැමති. නමුත් මේ ලෝකයේ බහුතරයක් දෙනා ජීවිතේ වැඩි හරියක් වැඩි කාලයක් ජීවත් වුණේ ගත කළේ Tamanට කැමති විදිහට නෙවෙයි අනුන්ට කැමති විදිහටයි. අනුන්ට කැමති විදිහට ගත කරන ජීවිතේ දුක වැඩිද අඩුද? දුක වැඩි. Tamanට කැමති ජීවිතය ගත කරන්න Taman කැමති අය මේ ලෝකේ හොයලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. ජීවිතේ ඉවර වෙයි. Taman කැමතිම Tamanට කැමතිම Tamanගේ හිතට කැමති Tamanගේ හිතට ගැළපෙන ප්‍රිය උපදවන අවසාන වශයෙන් 99ක් හරි ගැළපෙන කෙනෙක් හොයමින් ගියොත් සංසාරේ කවදාවත් හමු නොවන බවයි බුදුහාමුදුරුවෝම දේශනා කළේ. එනිසා ඥාතිවර පින්නතුනි මේ බුද්ධ දේශනාව තුළින් ලෝකයට අපි එකතු කරන පණිවිඩය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ ලෝකේ කවුරුත් ඇත්තටම වැඩියෙන්ම කැමති Tamanට වැඩියෙන්ම ප්‍රිය කරන්නේ Tamanට වැඩියෙන්ම ආදරය කරන්නේ Tamanට ඒ වගේම තමන්ට අනිත් අයත් ප්‍රිය කරනවා. තමන්ට අනිත් අය ආදරය කරනවා, ප්‍රේම කරනවා. එහෙනම් තමාව පෙළන්න එපා. තමන්ව දුකටපත් නොකළ යුතුයි. තමාව රිදීමට වේදනාවටපත් නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මේ ඇයි මේ මෙහෙම දේශනා කරන්නේ? තමන්ව පෙළන්න එපා. මොකද අනුන් Tamanට ප්‍රිය කරනවා එහෙනම් තමාව දුකට පීඩාවට රිදීමටපත් කරනකොට Taman විසින් අනුන්ටත් දුකයි. ඒ වගේම මේ ලෝකේ Tamanට Taman තමා වැඩියෙන්ම කැමති. මේ ලෝකේ වෙන කෙනෙකුට වඩා ප්‍රිය වෙන්නේ Taman Tamanට. ඒ නිසා පින්නතුනේ Tamanව පෙළනවා නම් දුකට පීඩාවටපත් කරනවා නම් තමන් කැමතිම කෙනාට තමන් ප්‍රිය උපදවන වැඩියෙන්ම ප්‍රිය උපදවන කෙනාව තමයි දුකටපත් කරලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරන්නේ මේ ලෝකේ තමන්ව පෙළන්න එපා. දුකට පීඩාවටපත් කරන්න එපා තමන්ව. මොකද මේ ලෝකේ කාටත් වඩා තමන් ප්‍රිය වෙන්නේ තමන්ට නිසා. අපි අපිට ආදරේ කරන නිසා. ලෝකය නමුත් අනුන්ට ආදරය කරනවා යයි හැඟීමෙන් ප්‍රේම කරනවා යයි හැඟීමෙන් අනුන්ගෙන් බලාපොරොත්තු වන්නේම নিরතුරුව තමන්ගේ කැමැත්තයි ඒ නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ ඒ නිසා තමයි රිදුම් ඇති වෙන්නේ ඒ නිසා තමයි බැඳීම් කැදී බිදී යන්නේ කැපකිරීම පරිත්‍යාග කිරීම දරා ගැනීම තියෙන ලෝකේ ප්‍රඥාව වටහා ගැනීම අවබෝධය තමයි ශක්තිමත්. ඒ අයයි මේ ලෝකේ ඒ කැපකිරීම දරා ගැනීම වෙනස් කිරීම මත ජීවිතයේ පින්නතුනේ තමන්ට කැමති බව වෙනස් කරන්නේ තමන්ගේ කැමැත්ත පැත්තකින් තියලා අනුන් වෙනුවෙන් ජීවත් වෙන්නේ. අනුන් වෙනුවෙන් ජීවත් වෙනවා කියන්නේ තමන්ව විනාශ කරනවා නෙවෙයි. අනුන් වෙනුවෙන් තමන්ව ආරක්ෂා කරනවා කියන එකයි. ඒ නිසා ප්‍රේමය ආදරය සෙනෙහස හැඟීම් එකමුතුකම් බැඳීම් මේ හැමදේම තුල පුද්ගලයා මේ ලෝකේ වටහා ගන්න ඕන වැදගත්ම දේ මේ ලෝකේ වැඩිම ආරක්ෂා කළ යුත්තේ තමන්මයි තමන්ව ආරක්ෂා කළ යුතු එකම මාර්ගය පින්නතුනේ යහපත් සිල්වත් ගුණවත් මාර්ගයයි එසේ සෙල්වත් වීම ගුණවත් වීම තුළ තමනුත් රැකෙනවා අනනුත් රැකෙනවා සැබෑ ප්‍රේමය සැබෑ ආදරය සැබෑ කැපකිරීම සැබෑ වෙනස් වීම පින්නතුනි තමාට හානියක් නොවි සිද්ධ වීමක් විය යුතුයි තමාට හානි වී තමාට නරකක් වී ලෝකයට සැලසෙන සිත ලෝකයට සැලසෙන ශාන්තිය කුමක්ද ඒ නිසා මේ සංසාර ගමනින් එතර වෙන්න වටහා ගන්න ජීවිතයේ ස්වභාවය ඒ ස්වභාවය වටහාගෙන ලෝකයට ශාන්තියක් වේ ඒ බුදු පාමුල නිවි සැනසෙන්න මේ පුංචි අනුශාසනාවත් මේ පුංචි දහම් කාරණා කීපයක් ඔබේ ජීවිතයට අදිෂ්ඨාන කරන බෝධියෙන් සැනසෙන්නට හේතුවක් වෙත්වා කියලා සාදුනාද පවත්වන්න. සුඛී හෝතු ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු හැමත පෙරවන් සරණයි සාදු සාදු සාදු සරේවත් සමග සිත් සතන් නිවාසන සාලමින් එතුම සතර මානුෂාසනාව පවත්වවදාල තන්තිරි මලේ හිඹුල්ගම ධර්මවර්ධනාරාම විහාරවාසී පූජනීය විහෙරකලේ සත්තාලංකාර පින්වත් ස්වාමින් වහන්සේට උන්වහන්සේ මේ සිදු කරන්නා වූ උතුම් ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් නිරොක්ක නිරෝගීව ඔබ අප හැමදෙනා වෙනුවෙන් මේ උතුම් වූ සම්පූර්ණ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිතර විරෝධී චිරජීවන සම්පත්තිය සිරසේවා උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බුදුපසේ බුදු මහරහත් තුතුමන් වහන්සේලා නිදී සැනසී පෙරණ වැඩපතාල අචරෝත් අමරෝත් නිර්වාණ සම්පත්තිය පිණිසම මේ ධර්ම දේශනාමය කුසලානි සංස ධර්මයන් උන්වහන්සේටත් හේතු වේවා වාසනාව වෙත්වා පාරමිතා ධර්මය අපට පයනුවෙන් අපි හැමදෙනාම දොහොත් උතුරත් ඇද සාතු නදීන් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු